ශ්‍රද්ධාවන්ත පින්නතුනි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්න යෙදුනේ මේ සම්මා සති කියන වචනේ පැහැදිලි කරන තැන ධාරණතා කියන වචනය පැහැදිලි කිරීමෙන් තමයි පහුගිය දේශනාව නිමා කළේ අපි අපිලාපනතා කියන වචනේ තමයි අද දේශනාව ආරම්භ කරන මොහොතේ පැහැදිලි කරන්නේ මොකද මේ අපිලාපනතා කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. පාවෙන්නේ නැතුව කියලා සඳහන් කරනවා. පාවෙන්නේ නැතුව. එහෙම කියන්නේ මනාව ධර්මය අර්ථ සහිතව ගැඹුරින්ම පැහැදිලි කරන බර දැනෙමින් ඒ ධර්ම කාරණාව අවබෝධ කරගන්න පැහැදිලි කරන ස්වභාවයට කියනවා අපිලාපනතා කියලා. ඒක මතු පිටින් පැහැදිලි කරනව නෙමෙයි. එතකොට බර දැයෙන්නම ධර්ම කාරණාවේ සියලු අර්ථ සහිතව විස්තර කරන්න පුළුවන් pāli භාෂාවෙන් විතරමයි. පාලියෙන් සඳහන් කරන ධර්මයේ තියෙන මිහිර pāli වචනයක තියෙන බර වෙන කිසි භාෂාවක නැහැ. ඊළඟට මේ ධර්මයේ පැහැදිලි කරන්න ලෝකේ තියෙන එකම භාෂාව තමයි සිංහල භාෂාව. pāli භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් පැහැදිලි කරන්න පුළුවන් ධර්මය පැහැදිලි කරන්න වෙන කිසිම භාෂාවක ඒ සඳහා අවශ්‍ය වචන නැහැ. ඒ නිසා අපි උදාහරණයක් ඇටියට ඉංග්‍රීසි භාෂාවෙන් මේ දේශනාව පැහැදිලි කරන්න ගත්තොත් මේ ගැඹුරු වචන පැහැදිලි කරන්න වචන ඉංග්‍රීසි භාෂාවේ නැහැ. ඒ නිසා අන්න එහෙම දේශනාවක් තමයි මෙතන මේ පාවෙන දේශනාවක් හැටියට හඳුන්වන්නේ. ධර්මයේ මතු පිට විතරයි පෙන්වන්න පුළුවන් ගැඹුර හරන්න බෑ. යන්නේ එතන ඒ නිසයි මේ අපිලාපනතා කියන වචනේ සඳහන් කරන ධර්මයේ ගැඹුර යට අවබෝධ කරන්න පුළුවන් කියන වචනේ තමයි අපිලාපනතා කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා ඇතුළතින් දැනෙනවා. ඒ වචනේ ඇහෙනකොට තමන්ගේ හදවතින් ඇතුළතින් කය පතුලෙන් දැනෙන්න පටන් ගන්නවා මේ කියන වචනේ මේක නේද කියලා. තුලකින් දැනෙනවා. ඉරියාපතේ ධාතු මනසිකාර්ය ආදී දේවල් මතු පිටින් බලනවට වඩා ගැඹුරින් බලනකොට තමයි ඒක වැටහෙන්න පටන් ගන්නේ. අන්න එවන් කරුණු අන්තර්ගතව පැහැදිලි කරන වචනය තමයි අපිලාපනතා කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා චිරකත චිරකත චිර භාසිතානං අසම්මුස්සන භාවතෝ අසම්මුස්සනතා චිරකත චිර භාසිතානං අසම්මුස්සන භාවතෝ අසම්මුස්සනතා ඒ කියන්නේ මොකද කියලා පැහැදිලි කරනවා බොහෝ කල සිට අපි කතා කරපු අහපු දේවල් බොහෝ කාලයක් තිස්සේ අපි කතා කරපු අහපු දේවල් ඒ විදිහටම මතක තියෙනවා කියන කාරණාව බොහෝ කල සිට අහපු දේවල් ඒ විදිහටම මතක තියනවා කියන කාරණාවයි සඳහන් කරන්නේ. පින්නතනේ අපිට අද එහෙම මතක තියාගැනීමේ හැකියාවේ තියෙන අපහසුතාවය. එහෙම මතක ශක්තියක් අපිට නැති බව අපි සිහිපත් කළා. නමුත් අතීතයේට මහා පුදුම මතක ශක්තියක් එක ධර්ම දේශනාවක් අහපුවාම මුල ඉඳලා අගට යනකම් මතක තියෙන තරම් පුදුම මතක ශක්තියක් තිබුණා. ආන් ඒ කාරණාව තමයි චිරකත චිරභාසිතානං අසම්මුස්සන භවතු අසම්මුස්සනතා කියලා කියන්නේ. සමහරලාට අද ධර්ම දේශනාවක් අහලා ඉවර වෙච්චාම ධර්ම දේශනාවේ මාතෘකාවක් මොකද්ද කියලා මතක නැහැ. බොහෝ අය කතා කරනවා සමහරලාට ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාවක් කරුවා. මොකද්ද අද තිබුණ දේශනාව කියලා අහුවාම කියනවා මාතෘකාව මතක නැහැ. බලහම බණ අහලා තියෙන යන්නේ ගමන් එවිදින ගමන් මේ කියන ගුවන් විදුලිය දාලා ගෙදර වැඩ කරන ගමන් ඇහුවේ. ඒ හින්දා මාතෘකාව මතක නැහැ. එහෙම ඒ අද తত্ত্বය. නමුත් අතීතයේ ඇයට දේශනාවක් අහපුවම මුල ඉඳලා අගටම ඒක මතකයි. ඒ කාරණාව තමයි මේ වචනයෙන් මේ විදිහට පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ ඉඳගෙන පළඟක් බැඳගෙන කරන එක විතරක් නෙවෙයි පුරුදු කරන්න ඕනේ අහන ධර්ම දේශනාවකදී පවා සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ ධර්ම දේශනාවක් සවන් දෙන තැන ඉඳලා ඒක පුරුදු කරන්න ඕනේ කියලා. දැන් මේ සතිය පිහිටවන්නේ පුරුදු කරන්නේ. එහෙනම් ධර්ම දේශනාවක් අහනකොට ඒක මතක තබා ගන්න උත්සාහ කරනවා කියලා කියන්නේ සතිය පිහිටවන කියන එක. මනා සිහියෙන් ඇහුවොත් සෑහෙන ප්‍රමාණයක් මතක හිටිනවා. මෙහෙම අහගෙන යනකොට අපටත් සිහි නැති වෙනවා. මේ නිසා දේශනාව අහගෙන යනවා. දන්නේම නැතුව සිතවිලි වෙන කොහේ හරි ගිහිල්ලා ඒ සිහි නැතුව ගියපු නිසා ආයෙ එතකොට මතක් වෙනවා මම වෙන වැඩක ආයෙ දේශනාව ගාවට එනවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ පුදුම ධර්ම කාරණා ගොඩක් තියෙනවා. අද දේශනාවක එහෙම දහම කරුණු නැහැ. භාග්‍යතුන් වහන්සේගේ එක කරුණක් අරගෙන සමහරලාට පැය ගාණක් විස්තර කරන්නේ ඒ එක වචනය. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේට එහෙම කරන්න දෙයක් තිබුණේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සම්පූර්ණ ධර්ම කාරණාවන්ගෙන් පිරීලා ඉතිරිලා තියෙන්නේ. එහෙම දේශනාවක් අහගෙන ඒ කරුණ මතක තියාගන්න එදා හිට ඕන තරම් පුළුවන් උනේ මනා සිහියෙන් අර අපි බණ අහන්න ඕන කියන විදිහටම මේ දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මට මාර්ගඵල ලැබේවා කියන සිතුවිල්ලම මුදුන්පත් කරවනවා. ඒ වෙනුවෙන් විබණ අහන්නේ. ඒ නිසා හොඳට මත පිහිටනවා ධර්ම ශක්තියක් තිබුණා. එහෙනම් සතිපට්ඨාන භාවනාවට පුරුදු වෙන අය මෙන්න මේ සිහිය ජීවිතේ හැම දෙයකින්ම ප්‍රගුණ කරන්න ඕනේ. කැත්ත අරගෙන කපනකොට ඒ සිහිය තියෙන්න ඕනේ. මම මේ කැත්තෙන් වැඩ. කැත්තෙන් වැඩක් කරමින් ඉන්නේ. ඒ සිහිය නැති වෙච්ච ගමන් අත කැපෙනවා. පොල් ගන්න ගියාම මේ සිහිය තිබුණ නැත්තම් සමහරලාට අත යනවා හිරමණේට. පාරේ යනකොට සිහිය තිබෙන්නේ නැත්තම් සමහර ගලක මුලක හැප්පෙන්න පුළුවන්. මේ හැම තැනකම එදිනෙදා මම කරන වැඩේදී සිහිය පිහිටවාගෙන කරන්න පුරුදු කරන කෙනාට සතිපට්ඨාන භාවනාව පුරුදු කරන්න හරි හරි ලේසි මේක තමයි මූලාරම්භය. එදිනෙදා කරන හැම කටයුත්තකදීම සිහිය පිහිටවනවා. එතකොට භාවනාවට වාඩි වෙලා සිහිය පිහිටවන්න හරි හරි පහසුයි. ඒ කාරණාව ඒ නිසා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ මහ පුදුම බලයක්. එහෙනම් මේ කතා කරන්නේ එදිනෙදා ලෞකික ජීවිතයට අවශ්‍ය දේවල් සම්පූර්ණ කරන්න නෙමෙයි නිවන් දැකීම කියන මහා බලය සම්පූර්ණ කරන්න අවශ්‍ය දේවලුයි මේ සාකච්ඡා කරන්නේ. ඒක නිසා ඒක මදක් ගැඹුරු මදක් නෙවෙයි බොහෝ ගැඹුරු කාරණාවක්. නිවන් දකින්න අවශ්‍ය කාරණාවක්. ඒ නිසා මෙතන සඳහන් කරනවා සම්මා සති කියලා කියන්නේ මෙන්න මේ නිසා. මේ සිහිය පිහිටවන්න වෙන නිසා කියනවා සම්මා සති කියලා. ඊළඟට විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සා කියන කොටස විස්තර කරලා තියෙනවා. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. එහෙනම් අවිජ්ජා කියන කොටස දැඩි ලෝභය. දැන් අපිට ඒ වචනේ ඇහෙනකොටම මේ දැඩි ලෝභය කියන්නේ මොකද්ද කියන කාරණා ටිකත් දැන් හොඳට හුරුයි. ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ ලෝකය කියන්නේ කුමක්ද? විනීය ලෝකේ. දැන් අපේට මතක් මතක් වෙනවා ලෝකය කියන්නේ මොකේද කියලා. ජීවත් වෙන ලෝකය ගැන නෙමෙයි මෙතන කතා කළේ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය නැමැති ලෝකය පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. එහෙනම් විනීය ලෝකය කියලා කියපු ගමන් මේ කියන්නේ උපාදානස්කන්ධය ගැන. අවිජ්ජා දැඩි ලෝභය ඇති වෙන්නේ මේ සිතත් එක්ක උපාදානස්කන්ධයත් එක්ක. එහෙනම් මෙතන අවිජ්ජාව කියලා විස්තර කරනවා මේ කය එහෙම නැත්නම් මේ උපාදානස්කන්ධ පහ තමයි මෙතන ලෝකය කියලා කියන්නේ. ඒකේ අවිජ්ජා කියලා අවිජ්ජා දෝමනස්සං කියන තැන අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය, රාගය කියන ධර්මතාවයන් පැහැදිලි කරන අතර ද්වේෂය කියන කාරණාව පැහැදිලි කරනවා. ලෝභය කියන තැන රාගය කියන කාරණාව එතන නන්දි නන්දි රාග කියන්නේ රාගේ ඇලෙනවා කියන කාරණාව. ඒ සියල්ලම ලෝභයත් එක්ක. එතකොට ද්වේෂය කියන වචනේ පින්නතන මේ මූලික රාගයයි ගැඹුරු රාගයක් පිළිබඳව සඳහන් කරනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? රාගය කියලා කියන්නේ සාමාන්‍ය මූලික රාගය. ගැඹුරින් බැහැගත් රාගයට කියන සරාගය කියලා. ඒ මේ ඔක්කොම තියෙන්නේ අවිජ්ජාවත් එක්ක. ඊළඟට දෝමනස්ස. දෝමනස්ස කියන කාරණාව නම් ධර්මයේ බොහොම දිගට පැහැදිලි කරනවා. දුක් දොම්නස් කියලා වචනයක් අපි සාකච්ඡා කරා. දෝමනස්ස. එමනම් දෝමනස්ස දුක්ඛ දෝමනස්ස කියන ආකාරයෙන් දුකේ වර්ග දුක් જાති ගොඩක් පැහැදිලි කරනවා. නිසා අපි කාරණා කීපයක් විතර කෙටියෙන් කෙටියෙන් සඳහන් කරමු. දුක්ඛ දුක්ඛය මේ දුකේ එක කොටසක්. දුක්ඛ දුක්ඛය. විපරිණාම දුක්ඛය. සංඛාර දුක්ඛය. පටිච්චන්න දුක්ඛය. අපපටිච්චන්න දුක්ඛය. පරියාය දුක්ඛ, නිෂ්පරියාය දුක්ඛ. මේ දුකේ කොටස් කීපයක්. එහෙනම් මොකද්ද දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ? කායික හා චේතසික දුක. කයේ දුකයි සිතවිලි නිසා ඇතිවෙන සිතවිලි වල දුකයි. ස්වභාවයෙන්ම දුක නිසා මේකට දුක්ඛ දුක්ඛ කියලා කියනවා. ස්වභාවයෙන්ම දුක කියලා කියන්නේ. කය කියන එක ස්වභාවයෙන්ම දුකමයි. ඇති සපක් ඇත්තෙම නැහැ. එහෙනම් ඒ නිසා සිතේ ඇතිවෙන හැම සිතවිල්ලක්ම වාගේ දුක්ඛ සහගත සිතවිලිමයි. එහෙනම් ස්වභාවයෙන්ම දුකයි. ඒ නිසා දුක්ඛ දුක්ඛ කියලා හඳුන්වනවා. විපරිණාම දුක්ඛ සැප වේදනාව වෙනස් වීම නිසා සැප ඉවර වීම නිසා ඇතිවෙන දුක යම් තැනක සැප වේදනාවක් තිබුණා නම් ඒ සැප වේදනාව නැතිවීම නිසා ආපහු දුක් වේදනාව හට ගන්නවා ඒකට කියන විපරිණාම දුක්ඛ වෙනස් වීම නිසා ඇතිවෙන දුක සංඛාර දුක්ඛ ඇතිවීම නැතිවීම කියන දෙක නිසා ඇතිවෙන දුක උපත සහ විපත නිසා ඇතිවෙන දුකට කියනවා සංස්කාර දුක්ඛ සංකාර දුක්ඛ. පටිච්චන්න දුක්ඛ. පටිච්චන්න දුක්ඛ කියලා කියන්නේ වැසුණ දුක. මොනවද මේ වැසුණ දුක කියලා කියන්නේ? කෙනෙකුට තියෙන හිසේ රදයක්. දැන් ළඟ ඉන්න කෙනාට මෙයාගේ හිසේ රදේ පේනවද? පේන්නේ නැහැ. වැහිලා තියෙන්නේ. කොන්ද කැක්කුම තියෙනවා. අපිට කැක්කුම පේන්නේ පේන්නේ නැහැ. අන්න ඒ වැහිච්ච දුක, පටිච්චන්න දුක පේන්නේ නැහැ. අපටිච්චන්න දුක, නොවැසුණු දුක. දැන් වැහිලා නැහැ මට පේනවා මේ මනුස්සයා දුකෙන් ඉන්නේ. තුවාලයක් තියෙනවා. ලොකු තුවාලයක්. දැන් මම දන්නවා එයා ඒ තුවාලේ වේදනාවෙන් ඉන්නේ. කවුරු හරි අල්ලගෙන මේ මනුස්සයාගේ අත කපනවා. දැන් මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ අත කපනකොට එයා මනුස්සයාට රිදෙනවා කියලා. එහෙනම් පේන්න තියෙනවා දුක. අපටිච්චන්නයි වැහිලා නැහැ. මේ වගේ ශාරීරියේ මතු පිට පේන්න සිද්ධ වෙන දුක් වලට කියනවා අපටිච්චන්න දුක්ඛ කියලා. ඊළඟට පරියාය දුක්ඛ. ඉපදීම කියන එක ඒකාන්තයෙන්ම දුකක් නෙමෙයි. උපදිනවා කියන එක ඒකාන්තයෙන්ම දුකක් නෙමෙයි. එහෙමනම් ඒක දුකක් වෙන්නේ කොහොමද? සුගතියේ ඉපදෙනවා නමුත් මාතෘ ගර්භයේ ඉන්න කාලයේ දුකයි. ඉපදීම කියන එක සැබවින්ම දුකක්ම නෙමෙයි. නමුත් සුගතියක උපදිනකොට මාතෘ ගර්භයේ ඉන්න එක දුකයි. එතකොට ඉපදීම දුකක් නෑ කියේ සමහර අය ඕපපාතිකවත් ඉපදුනා. ඒගොල්ලන්ට කවදාවත් කිසිම දුකක් කිසිම දුකක් නෑ. ඊළඟට සඳහන් කරනවා මේ විවිධාකාර උපත් තියෙනවා. ඉපදීම නිසා ඇතිවෙන දුක් තියෙනවා. ඉපදීම නිසා ඉපදුනාගෙන් පස්සේ ඇතිවෙන දුක්. ලෙඩ හැදෙනවා, පහර කැම් වලට ලක් වෙනවා, අතපය කැඩෙනවා. මේ ඉපදීම නිසා. අන් ඒ නිසානේ ජාති දුක. ඉපදීම නිසා ඇතිවෙච්ච දුක්. සුගතියේ ඉපදිලා දුගතියට යනවා. ඉපදීම නිසා ඇතිවෙච්ච දුක්. ඒ නිසා ඒවට කියනවා පරයාය පරයාය දුක්. නිෂ්පර්යාය දුක්ඛ දුක්ඛ දුක්ඛ එහෙම නැත්නම් දුකම පවතිනවා දුකම තමයි කියන කාරණාව නිෂ්පර්යාය දුක්ඛ ඒක මේ විදිහට සඳහන් කළොත් ගර්භයේ ඇති දුක නම් ඒ කියන්නේ මාතෘ ගර්භයේ මාතෘ ගර්භයේ ජීවත් වෙන කාලේ පුදුම පුදුම දුකක් තියෙනවා එහෙනම් නිෂ්පරයය කියලා කියන්නේ දුක් සැබවින්ම දුක් නිසාම කියන දුක ඒ අතර මේ ගර්භයේ ඉන්න කාලේ තියෙන දුක් වෙනම විස්තර කරලා තියෙනවා. එහෙනම් ගර්භයේ ඉන්න කාලේ තියෙන තවත් දුකක් පැහැදිලි කරනවා. ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ඛ. මේ මාතෘ ගර්භයේ ඉන්න කාලේ ගැන සඳහන් කරන්නේ. ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ඛ. ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ඛ කියලා කියන්නේ ජාතිය දුකයි කියලා කියහම අපි මුලින් සඳහන් කළා ඉපදීම ස්වභාවයෙන්ම දුකක්ම දුකක්ම නෙමෙයි. නමුත් ඉපදිච්ච සත්වයාට තමයි සතර ආපායට යන්න සිද්ධ වෙන්නේ. ඒ උපත නිසා එදා එදිනෙදා ජීවිතේ වරදගත් නිසා සතර ආපායට යන්න සිද්ධ වෙනවා. සුගතියේ නමුත් ගර්භාෂයේදී විඳින්න සිද්ධ වෙන දුක ගැබක ඉපදුනේ නැත්තම් විඳින්න වෙන්නේ නැහැ. මාතෘ ගර්භයක උපදිනවා කියලා කියන්නේ සුගතියකට එන්නයි හදන්නේ. නමුත් දුකයි මාතෘ ගර්භයේ ඉන්න කාලේ. ඉපදුනේ නැත්තම් ඒ දුක විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් ජාතිය දුකක් නොවේ දුකට හේතුවක්. ජාතිය කියලා කියන්නේ දුකක් නෙමේ. නමුත් ජාතිය කියලා කියන්නේ දුකට දුකට හේතුවක්. ඒ නිසා සතර අපායේ යෑම එකක් හේතු වෙනවා සුගතියේ නමුත් මව් කුසේ ඉන්නකොට මෙන්න මෙහෙම දුක් තියෙනවා කියලා සඳහන් කරනවා. ගබ්බ පරිහරණ මූලක දුක්ඛ. මොකද මේ ගබ්බ පරිහරණ මූලක දුක්ඛ? සඳහන් කරනවා අම්මා ඉඳගෙන ඉන්න වෙලාවට කුසේ ඉන්න දරුවට ඒත් වේදනයි. මේ මව් කුසේ කොහෙද මේ සත්වයා ජීවත් වෙන්නේ? ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ඛයේදී මේක පැහැදිලි කරන්න සමහර තැනක අම්මා කෙනෙකුගේ ගර්භාෂයේ තියෙන්නේ ආමාශයට යට. එතකොට පිටකටුව කියලා කියන්නේ කාන්තාවකගේ ඇටසැකිල්ලක් බලහම මේ උකුල ප්‍රදේශය පිරිමියට වඩා වෙනස්. අන්න ඒ පිටපැත්තට ටිකක් නෙරලා තියෙන මේ මේ තැන තමයි මේ ගර්භාෂයේ තැම්පත් වෙලා තියෙන්නේ. ගර්භාෂයේ උඩින් තියෙනවා ආමාශය. එතකොට වතුර වතුර තියෙනවා. ආම් ගර්භාෂයේ තියෙන වතුර මැද්දේ. ආමාශයට වැටෙන සියලුම බර ගර්භාෂයට වැටෙනවා. අම්මා ඉඳගත්ත කියලා කියන්නේ මුළු ශරීරයේ බර වලින් කොටසක් වැටෙනවා. එහෙනම් ඒ කාලේ මේ දරුවා තැලෙමින් ඉන්නේ. තැලෙනවා. අම්මා ඇවිදිනකොට අම්මා ඇවිදිනකොටත් මෙයා හරියට නිකන් අර තොටිල්ලක දෙපැත්තේ වෙදි වෙදි යනවා වගේ මෙයා දෙපැත්තට දෙපැත්තට පැද්දි පැද්දි අම්මා පඩියක් වාගේ පඩි වාගේ නගිනකොට තැලෙනවා මොකද අම්මගේ කලව හරිය බඩට තද වෙනවා ටිකක් උස පඩියක් නගිනකොට බස් එකකට වාගේ නගිනකොට උස පිලකට නගිනකොට එතකොට මෙයා තැලෙනවා මෙන්න මේ වාගේ පුදුම දුකක් දැනෙන්නේ නමුත් ඒක විස්තර කරන්න කියන්න පුළුවන් කමක් නැහැ ඇතුලේ ඉන්න කෙනාට ඒ නිසා සඳහන් කරන කොයි වගේද කියලා මේ සුරා සොඬෙක් අතට අහුවෙච්ච එළි පෙටියක් වගේ. හොඳට රාබීලා රාබීලා මැත්ච්ච මිනිහෙකුට එළි පෙටියක් අහුවෙච්චාම ඒ සතාට මොනවද නොකරන්නේ? අහිගුන් ටිකයට අහුවෙච්ච සර්පයාට මොනවද නොකරන්නේ? අන්න ඒ වගේ පුදුම දුකක් මේ මාතෘ ගර්භයේ ඇතුලේ ඉන්න කාලේ විඳින්න සිද්ධ වෙන නිසා මව් කුසේ ඉන්න එක පුදුමාකාර දුකක්. ඊළඟට මව් කුසේ ඉඳීම එහෙම දුකක් වෙනවා වගේම අම්මගේ කුස කියලා කියන්නේ පියුම් ගැබක් නෙමෙයිනේ සුවඳ පිරිච්ච තැනක් නෙමෙයි ධාතු කරඬුවක් වගේ තැනකුත් නෙමෙයි මේ අප්‍රමාණ පිළිකුල් දේවල් පිරිච්ච පිරිච්ච තැන ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නිරයවල් නිරයවල් ගණනාවක දුක තියෙනවා කියලා පුදුම අඳුරක්. අපි හිතලා බලන්නකෝ මේ කුස ඇතුලේ කොහෙන්වත් ආලෝකයක් නැහැනේ. කෑලි කපන්න පුළුවන් කරුවලයි ඇතුලේ. ඒ අඳුරේ මේ දරුවා ජීවත් වෙන්න ඕනේ. චූටි ඉඩක් බැලුම් බෝලයක් වගේ පොඩි ඉඩක් තියෙනවා. මේ ඉඩ ඇතුලේ ජීවත් වෙන්න ඕනේ. අඳුරේ ජීවත් වෙන නිසා ධර්මයේ සඳහන් කරනවා ලෝකාන්තරික මහනිරේ වගේ කියලා. ලෝකාන්තරික මහනිරේ හරි අඳුරුයිනේ. අඳුරේ සීතලයි. ඒ නිසා ලෝකාන්තරික මහණෙරිය වගේ කියන අඳුර නිසා. ඊළඟට සඳහන් කරනවා මේ ගූත කියලා නිරයක් සඳහන් කරනවා. ඔසුපත් නිරයන් අතර ගූත නිරය. මේ නිරේ ඉන්නේ පණු කියලා සඳහන් කරන්නේ. කොයිතරම් ලොකුයි කියනවාද ඒගොල්ලෝ. ඔරු කඳක් වාගේ ලොකුයි පණුවෙක්. ඇතෙක් වාගේ ලොකුයි පණුවෙක්. ඔරු කඳක් වගේ ඇතෙක් වගේ ලොකුයි. නමුත් එයාගේ කට ඉදිකටු සිදුරක් වගේ. අච්චර ලොකු සතාගේ කට ඉදිකටු සිදුරක් වගේ. අවීචයේ පැහැෙන අය. අවීචය කියන්නේ මහනිරයනේ. මේගොල්ලන්ට පේනවා යදුන් ගානක් ඈත යදුන් සිය ගානක් ඈත නැගෙනහිර පැත්තේ දොර ඇරිලා. දැන් දුවනවා අර දොරෙන් එළියට පයින්. ඒ දුවනකොට හැම මස් ඇට නහර පිච්චෙනවා. ඇට කෝටු වලින් ගින්දර මතුවෙනවා. නිකන් අර gadol පෝරණයක් ඇතුලේ එහෙම නැත්නම් මිනිහෙක් ආදාහනය කරනකොට අර දාලා තියෙන ලී වල සම්පූර්ණයෙන් ගිනි ඇවිලිලා කුලකට ගිනි යනකොට ඒ වගේ මේ ඇට කෝටු වලට ගිනි අරන් ගිනි ජාලා විටි විස්පෙනවා. මෙරි මෙරි උපදිනවා. දුවනවා එළියට පයින්. මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා ඉවරයක් නැහැ. දොර ගාවට යනකොට වෙනවා. එතන ඉඳලා ආපහු හැරිලා බලනවා වෙහිච්ච එක මම බලනකොට බස්නාහිර පැත්තේ දොර ඇරිලා ආපහු දුවනවා. එතෙන්ට ගිහිල්ලා බලනකොට ඒක වෙහෙනවා ඊළඟට දකුණු පැත්තේ දොර ඇරිලා උතුරු පැත්තේ දොර ඇරිලා. ඉතින් මේ ගිනියගුරු ගොඩේ එරි එරි එරි එරි දුවනවා. මෙහෙම දුවලා දුවලා දුවලා කල්ප කාලාන්තරයක් කොච්චරද දුක අසංඛ්‍ය 86 ලක්ෂ 40000යි අන්තර්කල්පයේ මනුස්ස වර්ෂයේ අසංඛ්‍ය 8640000ක අවශ්‍ය. එක දවසක මේ එළියට පයින්නවා. අවශ්‍ය ඉවර වෙලාද කොහෙද? දොර ඇරිලා තිනවා දුවගෙන යනවා පයින්න එළියට. පැන්න ගමන් කොහටද වැටෙන්නේ? පැන්න ගමන් වැටෙන්නේ අන්න අර වගේ සුපත් මිරේකට. මේ ගොඩට පැන්න හැම නෙමෙයි. සමහර දොරකින් පැන්නහම වැටෙන්නේ භූත නිරේට. ඊට පස්සේ සඳහන් කරනවා ඔරු කඳන් වගේ විශාල පණුව ඉදිකටු තුඩක් වගේ තුඩෙන් විදලා විදලා හැම ඈත් කරලා ඇට කෝටුව විදලා ඇතුලේ තියෙන ඇට මිදුළු උරබනවා කියලා. මදුරුවෙක් විදලා වෙලේ උරබනවා. මේ පණුව විදලා ඇතුලේ තියෙන ඇට කෝටුව උරබනවා. කොයි විදිහේ වේදනාවක් දැනේද? එක්කෙනෙක් නෙමෙයිනේ පණුව ඔක්කොම වට කරගන්නවනේ හැම තැනින්ම විදිනවා. පුදුම දුර්ගන්ධයි කියලා සඳහන් කරනවා භූත නිරේ. කොච්චර දුර්ගන්ධද කියලා කිව්වොත් ධර්මයේ සඳහන් කරනවා ඒ දුර්ගන්ධයේ manuss ලෝකෙට ආවොත් මිහි පිට ඉන්න සියලුම සත්තුන්ගේ ඔළුව පුපුරනවා කියලා. දරන්න බෑ දුර්ගන්ධය. තරම් දුර්ගන්ධයි. එහෙමනම් සඳහන් කරනවා මාතෘ ගර්භයේ ඇතුලේ ගූත නිරය හා සමානයි කියලා. මේ අපද්‍රව්‍ය ලේ, සරව, මල මුත්‍රා ඔක්කොම එකතු වෙලා නෙමෙයි. ගර්භාෂයට යටින් ආමාශයට යටින් ගර්භාෂය. ආමාශයේ තියෙනවා පැසුණු ආහාරත් තියෙනවා නොපැසුණු ආහාරත් තියෙනවා. එතකොට මේ පිටකටුවේ පිටිපස්සෙන් ගර්භාෂයට පිටිපස්සෙන් අම්මගේ මහාන්තරයේ කෙරවල ප්‍රදේශයේ තියෙන්නේ. මහාන්තයේ කෙරවල කියන්නේ පැසුණු ආහාරය තියෙනේ කියන්නේ මල පහ තත්ත්වයටපත් වෙච්චා. එතකොට මේ ගර්භාෂයේ ඉස්සරහ පැත්ත හැම වෙලාවෙම දැවටෙනවා මොකේද? මුත්‍රාශයත් එක්ක. එහෙමනම් මුත්‍රා පිරීලා තියෙන වෙලාවකට පිරෙනවා ඒක. එතකොට උණුසුම්නේ අපි මුත්‍රාතේ ගෑවුනොත් උණුසුම් බව අපි දැනෙනවා. එතකොට මේ ඇතුලේ තියෙද්දින් කොච්චර උණුසුම් ඇද්ද? ගර්භයේ ඇතුලේ ඉන්න දරුවා මොනතරම් සියුම්ද? එහෙමනම් නිරන්තරයෙන් මුත්‍රාශයේ උණුසුමයි ගර්භාෂයේ දැවිටලා තියෙනකොට මේ දරුවා මේ පැත්තෙන් ඒ පැත්තෙන් පිච්චෙනවා. හරියට බඩවැල් වලත් උණුසුම. හුලං වදින්න දිහක් ඇත්තෙම නැහැ. ඝන කට්ට කරවලි. එහෙමනම් මේ දුර්ගන්ධය මල පහවල දුර්ගන්ධය මුත්‍රාවල දුර්ගන්ධය ලේ සරව පැහුණු නොපැහුණු ආහාර මොනතරම් සද්දයක්ද ඇතුලේ සමහර වෙලාවට ඇහෙනවද අපි කියන්නේ බඩවල් කෑ ගහනවා කියලා සමහරලාට රාත්‍රියේදී සමහර අය ආහාර ගත්තේ නැත්නම් හරි සද්දී. බඩ ඇතුලේ. කෑම කෑවට පස්සේ හොඳට කන් දිහලා බලන්න. කෑම ගාපු කෙනෙක්ගේ කුසට කන් දිහලා බලන්න ටිකක්. ඇතුලේ නිකන් යුද්ධයක් වගේ. මේ සියල්ලම මේ ඇතුලට වෙලා ඉවසන්න ඕනේ. එහෙමනම් අපායවල ගණනාවක දුක තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙන එකයි. පියුම් ගැබක් නෙමෙයි කියලා කිව්ව අප්‍රමාණ දුක අප්‍රමාණ දුර්ගන්ධයක් ඉවස ඉවස ඉන්න ඕනේ. එහෙමනම් ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ඛ, ගබ්බ පරිහරණ මූලක දුක්ඛ කියන කරුණ දෙක එහෙම පැහැදිලි කරනවා. ඊළඟට ගබ්බ විපත්ති මූලක දුක්ඛ මේ දරුවා උපදින්න ඉන්න වෙලාවේ මේ විවිධාකාර සැත්කම් කරන්න සිද්ධ වෙනවා මවට. ශාරීරියේ අති සියුම් තැන්වල සැත්කම් කරන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේ අම්මට දැනෙන වේදනාවල් සීමාවක් නැහැ. අන් ඒ නිසා ගබ්බ විපත්ති මූලක දුක්ඛ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා විජයාන මූලක දුක්ඛ කියලා. මොකද මේ විජයාන මූලක දුක්ඛ? බිහි වෙන විට කර්මජ වාතය ළමයා අම්මගේ කුස ඇතුලේ ඉන්නේ ඔළුව උඩට හරවගෙන. එතකොට අපි කවදාවත් දැකලා නැහැ උපදිනකොට පාද උපදිනවා. ඉස්සල්ලා උපදින්නේ ඔළුව. එහෙමනම් කුස ඇතුලේ ඉන්නේ ඔළුව උඩට එහෙනම් උපදින්න මෙයාගේ ඔළුව අනිත් පැත්ත හරවන්න ඕනේනේ. කවුද හැරෙන්නේ? කර්මජ වාතය. මේ ස්වභාව ධර්මයේ නිර්මාණ වල ඇති. මේ කර්මජ වාතයේ විසින් මේ දරුව හරවනවා. හරවනකොට මෙයාට දැනෙනවා කියනවා මහ විශාල පර්වතයක් උඩ ඉඳලා රෝල් කරනකොට කෙනෙක් ඒ ගස්වල ගල්වල වැඩි වැඩි සීරි සීරි බිමට එන පුද්ගලයා මොනතරම් වේදනාවක් විඳිනවද ඒ තරම් වේදනාවක් මෙයාට දැනෙනවා මේ හරවනකොට. විජයාන බූලක දුක්ඛ කියලා සඳහන් කරනවා. ඊළඟට එහෙම හරවලා උපත් මාර්ගයට දරුවා හැරෙව්වට පස්සේ කර්මජ වාතයේ ඇතුළේ ඉඳලා දරුවා තල්ලු කරනවා එළියට. ටික ටික උපත් මාර්ගයේ දිගේ තල්ලු වෙවි තල්ලු වෙවි එන පුද්ගලයාගේ හිස එළියට ඇවිල්ලා මග නවතිනවා. හිර වෙනවා. ඒ වෙලාවටත් වෛද්‍යවරයාට සිද්ධ වෙනවා සමහර වෙලාවට එක්කෝ අම්මා බේරගන්න වෙනවා නැත්නම් දරුවා බේරගන්න වෙනවා ඇතැම් වෙලාවක. ඒ නිසා සමහරලාට සැත්කම් සිද්ධ කරන්නත් වෙනවා. එහෙම සැත්කම් සිද්ධ කරන්න වුණාම නිර්වින්දනය කර කර සැත්කම් කරන්න කාලයක් නැහැ. පණ පිටින්ම තමයි එහෙමනම් අම්මගේ අවයව කපන්න තුවාල කරන්න සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේ මවට දැනෙන වේදනාව සීමාවකුත් නැහැ. එහෙම නොවි කර්මජවාදයේ තව ටිකක් බලවත් වෙලා දරුවා තල්ලු කෙරුවොත් අම්මගේ ශරීර අවයව ඉරාගෙන දරුවා එළියට එනවා. බල මූත්‍රා පිට වෙන වේදනාව. ශරීර ඉරා අවයව ඉරාගෙන දරුවා එළියට එනවා. නමුත් මෙයා එන්නේ කිටි කිටියේ හිර වෙච්ච නලයක් දිගේ ඇදලා ගන්නවා වගේ. අන්න ඒ නිසා සඳහන් කරනවා සංඝාත නිරයේ පර්වත දෙකට හිර වුණා වගේ අපමණ වේදනාවක් විඳගෙනයි මෙයා එළියට එන්නේ කියලා. මොකද මේ සංඝාත නිරේ පර්වත දෙකට හිර වුණා කියලා කියන්නේ. සංඝාතයේ කියන අපාය. විශේෂයෙන් මේ අපායේ කාන්තාවෝ ඉන්නවා කියලා සඳහන් කරනවා හරියට. කොහොමද කාන්තාවෝ ඉන්නේ? ඉනගාවට එනකන් යකඩ පොළවේ ගිලිලා. ඉනෙන් උඩ විතරයි තියෙන ඉනෙන් යට කැල්ල යකඩ පොළවේ යට. දැන් මේගොල්ලන්ට කොහාටවත් හෙල්ලෙන්න බෑ. ඉනෙන් උඩ විතරයි උඩට. මෙහෙම ඉන්නකොට ඇහෙනවා හෙන පුපුරනවා වගේ හඬක්. හැරිලා බලනකොට විශාල යොදුන් ගණනක් විශාල ගල් පර්වතයක්. රෝල් වෙවි රෝල් වෙවි එනවා. සතපුම් ගණනක් ඈත පේනවා. දැන් පේනවා අර ඉන්න අය ඔක්කොම තලාගෙන රොටි වාගේ තුනී කරගෙන මේ ගල එනවා. තව ස්වල්ප මොහොතකින් ස්වල්ප මොහොතකින් මගේ ඇඟ උඩින් යනවා. සියලු දෙනාම තලාගෙන යනවා. ඒ තැලෙන වේදනාව මනුස්ස ලෝකෙ මෙහෙම ඉන්නකොට අපි ගාවට ගලක් රෝල් වෙලා වුත් කොහොම වේදනාවක් දැනෙයිද? ඊට වඩා 10000 ගුණයකින් වේදනාවයි. නමුත් මා පහු කරලා ගල ගියපු ගමන්ම නැගිටිනවා. නැගිටලා අනිත් පැත්ත බලනකොට අනිත් පැත්තෙන් එනවා. ඒ පැත්තට තැලෙනවා. එතකොට උතුරෙන් එනවා. එතකොට දකුණෙන් එනවා. මෙහෙන් නැගෙනහිරෙන් එනවා. මෙහෙන් බටහිරෙන් එනවා. මේ තැලීම ඉවරයක් ඉවරයක් නෑ. ඊළඟට සඳහන් කරන සමහර වෙලාවට දෙපැත්තෙන් ගල් දෙකක් රෝල් වෙවිවිලා මගදී ගල් දෙක හම්බ වෙනවා. එතකොට ගල් දෙක එකට එකතු වෙනකොට මැද්දේ ඉන්න කට්ටිය ඔක්කොම ඒකට තැලෙනවා. ආන් ඒ තැලිච්ච හිරවිච්ච අය මොන තරම් වේදනාවක් විඳීද? අන්න එවන් වේදනාවක් දැනෙනවා කියනවා මාතෘ ගර්භයේ ඉඳලා උපත් මාර්ගයේ හරහා එළියට එන වෙලාවට. අන් ඒකයි සඳහන් කළේ සංඝාත නිරේ පර්වත දෙකට හිර වුණාම ඇති වෙන දුක වාගේ දුකක් වෙනින්ද සිද්ධ වෙනවා. විජයාන මූලක දුක්ඛ ඊළඟට සඳහන් කරනවා වබිහිර් නිෂ්ක්‍රමණ මූලක දුක්ඛ. ඉපදිච්ච දරුවා ඉපදිච්ච ගමන්ම ලේ සැරම මල මුත්‍ර තැවරිලා. ඒ නිසා මෙයා පිහිනවා. නැත්නම් හොදෙනවා. දැන් එතකොට මේ දරුවට මොනවද දැන් මේ කවදාවත් මිනිස්සෙකුගේ අතක් ස්පර්ශ වෙලා නැති අති සිවුම් හමක්. මේ හැමත රිදවන්න ඕනේ මේ අපේ අතේ තියෙන ගොරෝසුව එයාට දැනෙන්නේ කටු පැදුරක නිදි කෙරුවා වගේ වේදනාවක්. ඒ තරම් දලුයි මේ ඇඟ සිවුම්. එහෙම සිවුම් ඇඟ අරගෙන හොදනකොට පිහිනකොට ඒ දරුවට කොහොමද දැනෙනවා කියලා කියන්නේ. ධර්මයේ පැහැදිලි කරනවා අලුත් තුවාලයකට ලුණු සහ දෙහි අඹුල් જાති දාලා අපි ගෙවල් අතු ගන්න කොස්සෙන් අතුල්නකොට කොහොම වේදනාවක් දැනෙයිද අන්න ඒ වගේ දුකක් දැනෙනවා කියලා මේ සුද්ධ කරලා හෝදනකොට පිහිනකොට. ඊළඟට සඳහන් කරනවා ආත්මෝපක්‍රම මූලක දුක්ඛ. මොකද මේ ආත්මෝපක්‍රම මූලක දුක්ඛ? පිළිතුරේ ආත්මෝපක්‍රම මූලක දුක්ඛ කියලා කියන්නේ තමන් විසින් ඇති කරගන්නා වූ දුක. දැන් ඉපදිලා ඉන්නේ. දැන් තමන් විසින් දුක් ඇති කරගන්නවා. සමහර අය සේදි විහානි කරගන්නවා. සමහර අය වහ කාලා සේදි විහානි කරගන්නවා. සමහර අය ගෙලවැල දාගෙන සේදි විහානි කරගන්නවා. සමහර අය ක්‍රෝධය නිසා, ලෝභය නිසා විවිධ හේතුන් පදනම් කරගෙන සේදි විනාශා ගන්නවා. ඒ තමා විසින් ඇති කරගන්නා වූ දුක්. ඊළඟට ආහාර වර්ජනය කරලා සමහර අය මැරිලා යනවා. ඒ තමා විසින් ඇති කරගන්නේ දුකක්. ඊළඟට පරෝපක්‍රම මූලක දුක්ඛ. මොනවාද පරෝපක්‍රම මූලක දුක්ඛ? අනුන් නිසා ඇතිවෙන දුක්. ඉපදුනාට පස්සේ අනුන් නිසා ඇතිවෙන දුක් සඳහන් කරනවා. ගහන්න පුළුවන්. කෑලි වලට කපන්න පුළුවන්. මරන්න පුළුවන්. මෙන්න මේ කාරණාවට බාලපඬිති සූත්‍රයෙන් උදාහරණයක් සඳහන් කරනවා. අනුන් නිසා ඇතිවෙන දුක්. රජුරෝ බාලපඬිතු සූත්‍රයේත් නිරය ගැන පැහැදිලි කරලා තියෙන එක සූත්‍රයක්. මනුස්ස ලෝකේ වැරදි කරන මිනිහෙක්. රජුරු මේ මිනිස්සයා අල්ල ගන්නවා. මෙයාට විවිධාකාර දඬුවම් දෙනවා. ඒ දෙන දඬුවම් අතර එකක් මේ පුජ්‍යලයාගේ එක අතක් අරගෙන රජුරු සම්පූර්ණ මේ අතේ රෙදි කෑලි යොතනවා. ඇඟිලි ගාව ඉඳලා කිහිල්ල ගාවට එනකම්ම සම්පූර්ණයෙන් රෙදි යොතනවා. කිටි කිටියේ හිර වෙන්න හුඟා රෙදි යොතලා මේක නිකන් අත පොල් ගහක් වගේ දැන් රෙදි යොතලා. දැන් මේක දානවා තෙල් භාජනයකට. දාලා හොඳට රෙදි කැලිය වලට තෙල් උරනකන් තියලා තියෙනවා. තෙල් මේ රෙදි වලට ඉරුවට පස්සේ මේ පුජ්‍යලයේ අත එළියට අරගෙන අනික් අතපය බැඳලා මේ අතට ගිනි තියනවා. දැන් පිච්චෙනවා. අර පොල් අතකට ගින් තිබ්බා වගේ එකපාරම පිච්චිලා යන්නේ නැරදි කෑලි හිර වෙන්න උතලා තියෙන්නේ. දැන් ඒ පිච්චෙනකොට හමත් පිච්චිලා මසුත් පිච්චිලා නහර ලේ ඇට මේ ඔක්කොම පිච්චි පිච්චි අලු තමයි වැටෙන්නේ. හරියට කොයි වගේද? හඳුන් කූරක් පත්තු කරලා තියහම පිච්චි පිච්චි අලු කැඩි කැඩි වැටෙනවා මිසක් අය කූර ඉතුරු වෙන ස්වභාවයක් නැහැ. අන්න ඒ වාගේ මෙයාගේ ලේමස් පිච්චෙනවා ඇටකොටුව දිගට ඉතුරු වෙන ස්වභාවයක් නෑ ඇටකොටුවත් පිච්චි පිච්චි හඳුන් කූරේ අලු වැටෙනවා වගේ සම්පූර්ණ අත පිච්ච මැරෙනවද අතක් පිච්චුණා කියලා කවදාවත් මැරෙන්නේ මැරෙන්නේ නෑ එහෙමනම් තේරෙනවද ඉපදුන නිසා විඳින්න සිද්ධ වෙන අති භයානක දුක එතකොට අද මේ අතීතේ රජුට දුන්න දඬුවම් නමුත් අදත් බැරිද කවුරු හරි අපිව කොහෙන් හරි කොහාට හරි ගෙනහිලා හොරෙන් ගෙනහිලා මේ වැඩේ කරන්න බැරිද? මේ වැඩේ අදත් කරන්න අපි ඕන කෙනෙකුට මේ වැඩේ කරන්න පුළුවන් මේ භයානක දඬුව. එහෙමනම් අපි හැමෝම මේ වාගේ දුක් වලට නිරන්තරයෙන් මූණ දීලා නෙමෙයිද ඉන්නේ. ඒ වැඩේ අද වෙන්නත් පුළුවන්, හෙට වෙන්නත් පුළුවන්, අනිත් වෙන්නත් පුළුවන්. එතකොට මේ නරක තිරිසන් പ്രേත අතුරු කියන සතර පායේ විතරද දුක තියෙන්නේ. මේකෙත් ඒ තරම් දරුණු දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට රජු රෝකලා ඒ සම්පූර්ණයෙන්ම පුජ්‍යලයා ඔතනවා රෙදිවලින්. ඔතන තෙල් වල දාලා පොඟවලා කකුල් පැත්තෙන් ගිනි තියනවා. අර වැඩේමයි වෙන්නේ. හැබැයි මේ ඉන දිහන් බඩ දිහන් පිච්චිලා ඉවර වෙනකම් මැරෙන්නේ මැරෙන්නේ නැහැ. නමුත් මේ වේදනාව කොහොම ඉවසයිද මේ කැටකොටුත් එක පිච්චෙනකොට පණ පිටින් එකපාර මැරලා යනවනම් ඒත් කමන්නේ එකපාර ඔළුවේ ඉඳලා පිච්චුවනම් ඒත් කමන්නේ පණ පිටින් ටික ටික පිච්චීගෙන එනකොට එහෙනම් හිතාගන්න බැරි දුක් ඊළඟට රජුරෝ දීපු තවත් දුකක් තියෙනවා රාහු මුක හොඳට කට අරිට කියනවා කට ඇරලා ඇතුලෙන් තියෙනවා කෝටු කෑල්ල දෙබලක් ඊට පස්සේ දැන් අනුව පාත් කරන්න බෑනේ දැන් අර කට අරගෙන ඉන්නේ. පහනක් පත්තු කරලා කට ඇතුලෙන් තියෙනවා. කොයිතරම් වේදනාවක්. පැය කීයක් නොමැරී පිච්චි පිච්චි ඉදීද? බොරළු දමන කියලා දඬුවමක් තිබිලා තියෙනවා. බොරළු ගෙනහිල්ලා වැරදි කරපු කෙනා අල්ලගෙන ඔළුවට බොරළු දාලා අතුල්ලනවා. කෙස් ගැලවිලා, හාම ගැලවිලා ඔලු කට්ට පෑදෙනවා. එතකොට මේ ඔලු කට්ට මදිනවා හග්ගෙඩියක් වගේ සුදු පාට වෙනකම්. ඒකට කියනවා සංක මුණ්ඩි කියලා. ඔලු කට්ට හග්ගෙඩියක් වගේ සුදු වෙනකම් මදිනවා. මැරෙන්නේ මේ මිනිසයා. හැම මස් මූණෙන් පල්ලහැට එල්ලෙන ඔළුව මදිනවා. මේ මනුස්ස ලෝකේ තිබෙන තියෙන දුක් පරෝපක්‍රම මූලක මූලක දුක්ඛ මීට වඩා තව විවිධ දඬුවම් රජුරු තව දුන්නා එක කනක් කැපුවා. එක ඇහක් අතක් කැපුවා. කනයි නහයයි කැපුවා. කන් දෙකයි නහයයි කැපුවා. අතයි කකුලයි කැපුවා. කකුල් දෙක විතරක් කැපුවා. නහයයි කකුලයි කැපුවා. කනකුයි කකුලයි කැපුවා. එහෙම දුකුත් වෙන වෙනම දීලා තියෙනවා. එහෙම දුක් දීලා සමාජයට මුදා හැරලා තියෙනවා. එතකොට සමාජය දන්නවා කන කපලා තියෙන රජුරෝ මේ හොරෙක්. නහය කපලා තියෙන රජුරෝ මේ හොරේ පරිස්සම් වෙන්නේ ලඹලයි ගමට එයි. අද මෙහෙම කුජලෙක් ගමට ඇවිල්ලා ඉන්නවා. එතකොට මිනිස්සු අතරින් නැගෙන මේ කතා බහ ඊට වඩා මානසික වේදනාවක් බවට පත් වෙනවා. ඊළඟට රජුරෝ යකඩ කූඩක් අරගෙන මේ පුජ්‍යලයා පැත්ත හරවලා නිදි කරවලා මේ කණෙන් යකඩ කූර තියලා පාගනවා එහා කණෙන් මතුවලා පොළොව යටට ගිලාගෙන බහින්න. එහෙම පාගලා කකුල් දෙකෙන් අල්ලගෙන අර ඇණයක් ගැහුවා වගේ පටියට කරකවනවා. කකුල් දෙකෙන් අල්ලගෙන පුද්ගලයා කැරකෙනවා අර ඇණේ කන් දෙක සිදුරු කරගෙන යටට ගිහිනවා. එහෙම දුක් රජුරු විසින් දීලා තියෙනවා. එහෙම දුක් දෙන අතරේ රජුරු තවත් තවත් අති භයානක දුක් මේ පුද්ගලයාට දීලා තියෙනවා. සමහර පුද්ගලයෙක් අල්ලගෙන ගිහිල්ලා හෙල්ලෙන් ඇනලා තියෙනවා 100ක්. මේ දැන් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ භික්ෂුන් වහන්සේලා ස්වාමීනි निराදුක කොහොමද කියලා. මේ බාලපඬිත සූත්‍රයෙන් මේ ටික පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා පුජ්‍යලයක් අල්ලලා හෙල්ලෙන් අයිනවා උදේට 100යි. දවල්ට ගිහිල්ලා බලනවා මැරිලාද කියලා. දවල්ටත් ඒ පුජ්‍යලයා මැරිලා නැහැ. දවල්ටත් අයින්න කියනවා 100ක්. හවස ගිහිල්ලා බලනවා හවසත් මැරිලා නැහැ. හවසත් අයින්න කියනවා 100ක්. එතකොට අද දවසේ හෙල්ලෙන් අනලා තියෙනවා 300ක්. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා මේ හිමාල කන්දද ලොකු ශ්‍රීහස්ත ධාතුවකට ගල් කැටයක් අරගෙන පෙන්නලා අහනවා මේ පොඩි ගල් කැටයද ලොකු ස්වාමීනි මේ ගල් කැටේ වගේ කෝටි ගණනක් හිමාල පර්වතයේ ලොකුයි මහණෙනි අර මිනිසයා 300 වතාවක් හෙල්ලෙන් ඇනුම් කාලා ඉන්නේ 300 වතාවක් හෙල්ලෙන් ඇනපු දුක කොච්චරද මෙන්න මේ චූටි ගල් කැටි වගේ. අපාය දුක කොච්චරද? හිමාල පර්වතේ වගේ. එහෙනම් උපමා උපමා කෝටි ප්‍රකෝටි ගණනකට පරස්පරයි. නිරේ තරම් දුකයි. නමුත් මෙතන සඳහන් කරන්නේ පරෝපක්‍රම මූලක දුක්ඛ මේ සංසාරේ ඉපදුනාට පස්සේ අන්‍ය මිනිස්යන්ගෙන් Tamanට විඳින්න සිද්ධ වෙන දුක් ගැහැට ප්‍රමාණයයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ තරම් දුක්ඛන්දරාවක් දුක්ඛ නමින් විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට මාතෘ ගර්භයේ ඉන්න කාලේ දුක තව පැහැදිලි කරලා තිනවා. අම්මා උණු වතුර බීවොත් කුසේ ඉන්න දරුවා තැම්බෙනවා. අම්මා සිසිල් වතුර බීවොත් එයාට තේරෙනවා ලෝකාන්තරික නිරේ තියෙන සීතල වගේ සීතලයි කියලා. අම්මා කැඳ බීවොත් මොන වගේ දැනෙනවද? මිනිස්සුන්ට ගිනි අඟුරු වලින් ගැහුවොත් ගිනි අඟුරු අරන් අරන් ගහන අම්මා කැඳ වගේ දේවල් උණුසුමින් බොනකොට බත් ඇට ඇතුළට වැටෙනකොට අර දරුවට දැනෙනවා කියනවා ගිනි අඟුරු වලින් ගහනවා වගේ එතකොට මාස 10ක් මේ කුස ඇතුළට වෙලා එක අපායක නෙමෙයි අපායවල් ගණනාවක දුක විඳිනවා ඒකයි මාතෘ ගර්භයේ දුකයි කියලා සඳහන් කරන්නේ ලෝකාන්තරික මහනිරේ තියෙනවා අවීචි මහනිරේ තියෙනවා. සංඝාත මහනිරේ තියෙනවා. ගූත මහනිරේ තියෙනවා. මේ නිරේවල් ගානක්. තව වෙලාවක අම්මා ලුණු ඇඹුල් වැඩිපුර ආහාරයට ගත්තොත් වේතරණියේ ඉන්නවා වාගේ දැනෙනවා කියලා සඳහන් කරනවා. වේතරණිය කියලා කියන්නේ ගඟක්. මේ ගඟේ තියෙන ලුණු වතුරේ. නිර්සත්තු මේ ගඟට වැටෙනවා. යමපල්ලෝ අරගෙන ගිහිල්ලා ගම් ඉවුරේ තියලා සමහරලාට පයින් ගහනවා. වේතරණිය කියලා කියන්නේ මේ ගම් යුරේ තියෙන වේවැල්. වේවැල් වල කොහොමද කටු බව අපි දන්නවනේ. ඉතින් විශාල කටු අඩියක් අමාරක් දිග ලොකු කටු. අර පයින් ගහපුවාම ගිහිල්ලා අර කටු වල ඇමිනෙනවා. කටු ඇඟ හිල් කරගෙන ඇතුළට බහිනවා. සමහර වෙලාවට හෙල්ලෙන් ඇනලා අපේ දැකලා ඇති අර පැරණි කට්ටිය මැඩුවම් බාන කුඹුරු වැඩ කරලා. විදුරු ටික ගසා දාලා ගසා දාලා එකතු කරලා දැති ගොයියකින් අරගෙන ඈතට විසි කරනවා. ආන් ඒ වගේ හෙල්ලෙන් ඇනලා උස්සලා විසි කරනවා. අර පොල්ල හුලලා විසි කරනවා වගේ. එහෙම විසි කරනකොටත් අර ගොල්ලෝ ගිහිල්ලා අර වේ කටුවල පැටලෙනවා. අවුරුදු කෝටි ගාණක් මේ කටුවල එල්ලි එල්ලි එල්ලි එල්ලි ටික ටික ටික ටික පාත් වෙලා පාත් වෙලා පාත් වෙලා කටුවෙන් ගැලවිලා වැටෙනවා. වැටෙනකොට ගඟේ ඉවුරේ තියෙන වේවැල් වල මුල් යවුල් වගේ කෙලින් වෙලා තියෙනවා. ඒ වුණොත් තමයි පතිත වෙන්නේ. එව්වගේ ඇමිනිලා අවුරුදු කෝටි ගාණක් ඉඳලා වේමුල පතිත වෙලා පතිත වෙලා පාත් වෙලා පාත් වෙලා ගඟට තනි කරලුණු වතුර කාශාර ජලය කියලා කියන්නේ සාගර ජලයට වඩා ලුණු මේ රැලි ගඟේ රැලි දැලි පිය වගේ ගෑවෙන ගෑවෙන තැන කැපෙනවා මේ රැලි වලින්. ඒතර මේ ගඟේ නෙළුම් තියෙනවා. මේ නෙළුම් පත්‍රත් කැපෙනවා. ඒ වේදනාව දරන්න බැරුව මේ මිනිස්සයා ගඟේ යට යනවා. යට ගියහම සඳහන් කරනවා ගඟපතුලේ දැලි පිහිය හිටියවා වගේ පිහිය තියෙන්නේ කියලා. පෙති පෙති ගෙහි ගෙහි කැපෙනවා. මැරෙන්නේ නැහැ. එතකොට අර ලුණු වතුරේ එහෙම කැපෙනකොට මොනතරම් වේදනාවක් දෙවි දෙවි තියෙයිද? එමනම් එහෙම වේදනාවක් මාතෘ ගර්භයේ ඇතුලේ අම්මා ලුණු ඇඹුල් වැඩිපුර ආහාරයට ගත්තොත් දරුවට දැනෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් මේ දුක කියන වචනේ භාග්‍යතුන් වහන්සේ ජාතිපි දුක්ඛ පැහැදිලි පැහැදිලි කරන තැන අභිධර්ම පිටකයේ මේ පැහැදිලි කිරීම කරන්නේ. එහෙමනම් දුක්ඛ කියන වචනය සතිපට්ඨාන සූත්‍රයේ සාකච්ඡා කරන වෙලාවෙත් අපිට දුක්ඛ දෝමනස් ආදී වශයෙන් ඒ වචනේ අහන්න ලැබෙනවා. නමුත් සඳහන් කරන්නේ දුක්ඛ කියන වචනේ විතරයි. විස්තර කර කර විස්තර කර කර බැලුවොත් මේ දුක්ඛ කියන වචනය කොයි තරම් දුක් කන්දරාවක් තියෙන නිසාද මේ විදිහට පැහැදිලි කරන්න කියන කාරණාවත් අපිට හිතාගන්න හිතාගන්න බෑ දුකෙහි ප්‍රභේදය කොයිතරම්ද එමනම් ඒ සියලුම දුක් කන්දරාවල් විඳගෙන මාස 9ක් 9මාරක් මාතෘ ගර්භයේ ගියපු කාලයේ මේක මේ තරම් දුක නිසා තමයි ඇතැම් අය මහා පිංකම් කර කර ප්‍රාර්ථනා කළා නැවත නැවත පිං කරගන්න උපදින්න ඕනේ. හැබැයි මාතෘ ගර්භයේ උපදින්න එපා කියලා. ඒ මේ දුකින්දා එහෙම ඉපදිච්ච නැති අය. පොක්කර සාති බ්‍රාහ්මණය. මව කුසේ ඉපදුන්නේ අවපපාති කුපත. පියුමතුරා දේවිය. මව කුසේ ඉපදුන්නේ. ඒ අම්බපාලිය. මව කුසේ ඉපදුන්නේ. සඳහන් කරනවා කිංචි මානවිකාවක් මව කුසක නෙමෙයි ඉපදුනේ කියලා. නමුත් මූලාශ්‍රයක් සඳහන් කරන්න දන්නේ අහවල් මූලාශ්‍රය තියෙන්නේ කියලා. එහෙම සඳහන් වෙනවා ඇතැම් තැන්වල ඒක හරිද නැද්ද කියලා විමසලා බලන්න. අඹපාලි ඉපදුනේ නම් රූපපාතිකව අඹ ගහක් මුල. කොයි කාලෙද මේ ප්‍රාර්ථනාව කළේ? කාශ්‍යප බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ඥාති නැගණියක් හැටියට තමයි ඇය ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාලා. මහාන වෙලා මගපල් ලැබුවේ නැහැ. නමුත් පිරිසිදුව සිල් රැක්කා. චෛත්‍ය මළුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විහිදු විසිරුන්නේ නැහැ. එක ධාතුන් වහන්සේමයි. දෙවියන් මිනිසුන් සියලු දෙනාම වැන්දි යොදුන් ගණනක් උස රත්තරන් චෛත්‍යයක් හැදුවේ දෙවියෝයි මිනිසුයි දෙගොල්ලම එකතු වෙලා. මේ චෛත්‍ය මළුව මේ මෙහෙණින් වහන්සේ ගිහිල්ලා අතු ගන්නවා. අතු ගාලා පිරිසිදු කරනවා. පිරිසිදු කරලා බුදුන් වදින්න කලින් මූණකට සෝදගෙන එන්න කියලා ගියා. ඇය මළුවට එන්න කලින් රහත් මෙහෙණින් වහන්සේලා චෛත්‍ය ප්‍රදක්ෂිනා කරනවා. එක මෙහෙණින් වහන්සේ නමකට කිවිසුමක් ගියා. කිවිසුමක් ගියපු වෙලාවේ මළුවේ කෙල වැටුණා. හැබැයි දැක්කේ නෑ. ඒක නොදැක උනේ. නමුත් අර තැනදී එනකොට මේක දැක්කා. දැක්ක ගමන් කේන්තියක් ආවා. මොන වෛශ්‍යාවද මළුවේ කෙල ගැහුවේ කියලා වැලිත් එක්කම අර කෙල පිට අරන් විසිකලා. සිහි තිබුණේ නෑ මේක උනේ කවුරු අතින්ද? මේ ඇවිල්ලා ඉන්නේ රහතන් වහන්සේලා. ආන් සිහිය නැති වෙච්ච පාඩුව. වෛශ්‍යාව කියපු පාපෙට තමයි මේ අන්තිම ජීවිතේ වෛශ්‍යාවක් වෙන්නේ. කාශ්‍යප ජීවිතේ ඉඳලා එනකන් නිරාදුක් විනවිද උපදින උපදින ආත්මවල වෛශ්‍යාවක් වෙවි වෙවි ඇවිල්ලා රහත් වෙන අන්තිම ආත්ම භාවෙත් වෛශ්‍යාවක් හැටියටම තමයි ඉපදුනේ. එතකොට වචනයක තියෙන වැරැද්ද. නමුත් එදා සිල් රැක රැක තමයි ප්‍රාර්ථනා කරලා තිබුණේ කවදාවත් මාතෘ ගර්භයේ උපදින්නේ එපා කියලා. ආන් මේ කුසල බලයෙන් අඹ ගහක් මුලෝපපාතිකව පහළ වුණා. කාන්තාව උපපාතිකව පහළ වෙනකොට 16 හැවිරිදි වයසේ තරුණියන් හැටියටයි උපදින්නේ. මේ අනුන් ගෙනහිල්ල කිරිපොවන්න දරුවෝ බවට එහෙම උපදින්නේ නැහැ. 16 හැවිරිදි වයසේ තරුණියක් හැටියට තමයි එකපාරම පහළ වෙන්නේ. ඉතින් මේ තමයි සංසාරය සිද්ධ කරගත් අකුසල්ලේ වෙන්නේ. නමුත් මාතෘ ගර්භයේ මෙච්චර දුක නිසා ඇතැම් අය පින්කම් කර කර එහෙම එහෙම ප්‍රාර්ථනා කළා. එහෙමනම් දුක්ඛ කියන වචනයයි අපි මේ විස්තර කරන්න යෙදුනේ. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අදට දේශනාවත් මෙතනින් නතර කරමු. සද්ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාට උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් වහ වහා ධර්ම අවබෝධය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරින් කෙරෙන ධර්ම දේශනා මාලාවේ දායකත්වයේ දරනු ලබන්නේ කොළඹ ලේක් පාර නොම්බර 116න් 1 රාජගිරියේ පදිංචි දීපලාල් විජේරත්න මහත්මයා හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු දූ දරුවන් විසින් සිදු කරන අතර මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් ලංකාවාසී ලෝකවාසී අප හැම සියලු දෙනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජරු අමරු අමා මහ නිවන් නිවන් ලැබ සැනසීමට මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාව පැවැත්වීම සඳහා ඊතා කරුණාවෙන් මෛත්‍රියෙන් අප වෙත මෙම ශ්‍රී ජයවර්ධනපුර ජයශේකර ආරාමේ ධර්මශාලාව ලබා දීමට කටයුතු කළ විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය අවසරයි රජවත්තේ වප්ප අනුනායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර මෙම නව ධර්මශාලාව ඉදිකර සංඝ සතුකට පූජා කළ තෙන්නකෝන් පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජ්‍ය අවසරයි දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේට හා එහි කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම අපවත් වී වදාලා වූ ත්‍රිනිකායික හා ත්‍රිනිකායික මහා නායක හා අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු අපවත් වී වදාලා වූ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාට මේ පින් උතුම් වූ ධර්ම දානමය කුසල බලයෙන් අමා මහ නිවන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම උතුම් සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටම කායික මානසික නිරෝගී සුවහා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර අප සෑම දිනාගේ නමින් මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ උතුම් වූ ධර්ම දානමය කුසල බලයෙන් අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අපමණ දනන්ගේ ශ්‍රද්ධා ධනය උපදවා නිවන් මඟට ප්‍රවිෂ්ඨ කරලීමට අනුපමය වීරියක් දරන අතිගෞරවනීය දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ හා බලාපොරොත්තු වන්නා වූ උතුම් බෝධියකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීමට මේ උතුම් ධර්ම දානමේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ද ධර්මදේශනාවේ දායකත්වයේ දරන දීපලාල් විජේරත්න මැතිතුමාටත් එම මැතිණියටත් දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් නිදන ප්‍රාප්ත දෙමව්පියන්ටත් කල්යාණ මිත්‍රත්වයෙන් මේ එකතු පාදා වෙච්ච සද්ධර්ම ශ්‍රාවක ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් මෙම විහාරස්ථානයේ ගෞරවනීය අපේ නායක ස්වාමින් වහන්සේටත් ගෞරවනීය ධර්මාචාර්යයන් වහන්සේටත්